සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිත කෙසේ හෝ සකස් කරගත යුතු තියෙනවා. මේ ලබාගත් ජීවිතය වටිනාකමකින් යුක්තව ගත කරන්න ඕනේ. මොකද අපිට මේ ලැබිලා තියෙන ජීවිතය කල්යාණ මිත්‍රයන් ඉන්න කාලෙක බුද්ධ ශාසනයක් පවතින කාලෙක නිවැරදිව අවයව සහිතව මනුස්ස ජීවිතයක් අපිට මේ ලැබිලා තියෙනවා. මේක ඉතා දුර්ලභ අවස්ථාවක්. මේ දුර්ලභ අවස්ථා ලැබෙන බොහෝ දෙනා මේ ලෝකේ ඉන්නවා. මේ වර්තමාන කාලෙම පින්නත් නේ බොහෝ මිනිසුන් ඉන්නවා. ඒ මිනිසුන්ට බුද්ධ වචනයක්වත් ඇහෙන්නේ නැහැ. ඇහුණත් එහි තියෙන වටිනාකමක් තේරෙන්නෙම නැහැ. එයනි බොහෝ මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇහෙන ප්‍රදේශයක කල්යාණ මිත්‍රය ආශ්‍රය කරන්න පුළුවන් කාලයක එවැනි සිතුවිලි සහිතවයි අපි මේ උත්පත්තිය ලැබලා තියෙන්නේ. මෙහෙම උත්පත්තිය ලැබපු මිනිස්සු අතරත් වැඩි දෙනෙක් අපාගාමී වෙනවා. බණ ඇහෙන ප්‍රදේශයේ ඉන්න වැඩි දෙනෙක් අපාගාමී වෙනවා. ඉතින් එහෙම තියෙද්දී අපි ඒ ඒ බව දැනගෙන මේ ජීවිතයේ මේ ලැබිලා තියෙන වස්තු සම්පatti වලට සාධාරණේ ඉෂ්ටකරන්න උත්සාහ කරන එක විතරක් ජීවිතේ කරන්නේ නැතුව තමන්ගේ දරු සම්පත්ති එතකොට නොයේකුත් ගේදොර ඉඩ කඩම් ආදී ලැබිලා තියෙන ඒ වස්තුන් වලට සාධාරණය කරගන්න ඒවා විතරක් නවත්ත ගන්න ඒවා විතරක් තියාගන්න ඒවා රැකගන්න මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් ටික ආරක්ෂා කරගන්න විතරක් අපි කටයුතු කරොත් අපිත් වැටෙන්නේ පළහ පහලට මේ ලැබිච්ච ජීවිතේට වටිනාකමක් දුන්නේ නැහැ වෙනවා ඒ හින්දා අපි තා විශාල දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත යුතු තියෙනවා මේ අපි හරි වහගත්ත ජීවිත ගත කරන්න කියන එක මම හැමදාම කියනවා. වහගත්ත ජීවිත ගත කරන්න කියන්නේ විවෘත කරගන්න බෑ. අපේ හිතවල තියෙන දේ රූපයක් අඳලා පෙන්වනවා වගේ තව කෙනෙකුට පෙන්වන්න බෑ. අපි උත්සාහ කරනවා පුළුවන් තරම් තමන්ගේ හිතේ තියෙන දේ අනිත් අයට කියන්න. අනිත් අයට ප්‍රදර්ශනය කරන්න, පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් තේරෙන්නේ නැහැ අනිත් අයට. ඒකින්ද අපි අපේ හිතවල තියෙන පශ්චත්තාප, හිතවල තියෙන පීඩන තනියම තියාගෙන තනියම ඒවට විසඳුම් හොයන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒ මොකද අන් අයට තේරෙන්නේ නැහැ. අන් අයගේ සිත්වල තියෙන දේවල් අපිට තේරෙන්නේ නැහැ. ඒ හින්දා වැහිච්ච තනි වෙච්ච ජීවිත අපි මේ ගෙවන්නේ. ඒවා කවදාකවත් කාටවත් විවෘත කරන්න බෑ. අපි දෙන්නා දෙන්නා සමීප වුණා කියලා හිතවල තියෙන සියලු දේ ගැන සැකසහිතව තමයි අපි හැමදාම ජීවත් වෙන්නලා තියෙන්නේ. දෙන්නා දෙන්නා එක රාශි වෙලා තුන් හතර දෙනා එක රාශිලා බැඳීම් නැති කරගත්තට ඒ බැඳීම් පිළිබඳ හැමදාම සැක තියෙනවා. ඒ බැඳීම් පිළිබඳ අනුමාන අදහස් තියෙන්නේ. ඒ කියන්නේ අනුමාන කරගෙන ඉන්න මට මෙයා ගොඩක් ආදරේ ඇති මට මේ අහවල්ලු ගොඩක් හිතවත් ඇති ඇති හැබැයි කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නැහැ කියලා හැම වෙලෙම සැකෙන් බයෙන් ජීවත් වෙනවා හරිම ගැටලුකාරී තත්ත්වයක් තියෙන්නේ මොකද තනියම අඳුරු ගතියක් තියෙන තැනක තමයි අපිට මේ එකට ඇහැට පෙවුනට කනට ඇහුනට කියන දේවල් ඇහැට පෙවුනට කරන දේවල් පින්නත් ඒ ඉස්සරහින් තියෙන චරිතය තේරුම් ගන්න අපිට හැකියාවක් නැමේ මනුස්ස ජීවිතේ ඉඳලා සිතක සිතක් පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. අඳුරු ලෝකයක් මේ ඉන්නේ. ඉතින් අඳුර ආලෝකේ බවට පත් කරගන්න තුන් ලෝකයක් අවබෝධ කරලා දේශනා කරපු තුන් ධර්මයට අනුව අපි අපේ හිත සකස් කරොත් මේ මනුස්ස ජීවිතේම ඉඳගෙන මේ අවස්ථාවේදීම අන් අයව තේරුම් ගන්න, තමන්ව තේරුම් ගන්න පුළුවන් තත්යකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එවැනි ගැඹුරු ධර්මයක් තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අපායෙන් වැළකෙන්න අවශ්‍ය කරන කාරණා කිහිපයක් ගැන අපි මේ සතියේ සාකච්ඡා කරන්නේ පින්වත්නි. මොකද අපි ඒ කාරණා කතා කළ යුතුවම තියෙනවා කතා කළ යුතුවම තියෙන්නේ මේ ජීවිතේ අඩුම තරමින් අපි ලබාගත යුතු අවම සුදුසුකම තමයි අපාය නොඇටි බේරණ එක. අඩුම තරමේ. ඊළඟ ජීවිතයකට ඊළඟ ජීවිතයකට යනකොට අපායේ නොඇති බේරෙන එක තමයි අපි ළඟ තිබිය යුතු අවම සුදුසුකම. එතනින් එහා කොහොම හරි ඉතිරි ටික කරගන්න පුළුවන්. තිරිසන් සතෙක් කියන්නේ අපායක් කියන එක. නේද? ප්‍රේතෙක් භූතෙක් ආදී සත්තුන් කියන්නේ අපාය. එතනින් පල්ලෙහා තියෙන ඔක්කොම අපායවා. එහෙනම් එතෙන්ට නොඇති ජීවත් වෙන්න වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. මොකද මේ වෙනකන් ගත කරපු සසර ජීවිතේ මම අද වෙනකොට එවැනි වාසනාවන්ත කෙනෙක්. මම අපාය වැටලා නැහැ. මේ ඉන්නේ මනුස්ස ජීවිතේ. අන්නේ අපායට වැටෙන දොරටු හයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා. මෙන්න මේ දොරටු හය පිළිබඳව අපි ඉතා හොඳින් විමර්ශනය කරන්න ඕනේ. ඒ වගේම වලකින්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒ මොකද නැත්නම් අපි ලොකු අසාධාරණ තැනකටයි වැටෙන්නේ මේ ලැබිච්ච ජීවිතයේ උපදිනකොට පින්නත් නේ අපාය මුඛවල් එකක්වත් අපි අරගෙන ඇවිල්ලා නැහැ. ඒ මොකද උපදින චිත්තය හොඳින්දයි අපිට ඒ වෙලාවේ මේ වගේ හොඳ මනුස්ස ජීවිතයක් ලැබුණේ. එහෙනම් එතනින් මෙහාට මිනිස්සු අපාය දොරවල් විවර කරගන්නේ මේ ජීවිතේට ආවට පස්සේ. ඉතින් වහාම වෙනස් වෙන්න පුළුවන්. එකක් හරි අපි ළඟ තියෙනවා නම් ඒවායින් වෙනස් වෙලා ඉක්මන් වෙනසකට වාජනය වෙන්න ඕනේ. ඒ සඳහා අපි එහෙමනම් ඒ කාරණා දැනගන්න ඕන. අපි හරීම භාග්‍යවන්ත මිනිසුන්. ඇයි මේ සසර ජීවිතේ කොයි බටද කියන එක කොයි පැත්තටද යවන්න පුළුවන් වෙන්නේ කොයි විදිහටද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපිට ඒ උපදෙස් ලැබිලා තියෙනවා. එහෙනම් තවත් විස්තර ඕනේ නැහැ මොනවද මේවා කියලා අපි සාකච්ඡා කරමු. පළවෙනි එක විදිහට සඳහන් කරලා තියෙන්නේ මත් බවට ප්‍රමාදයට හේතු වෙන රහමෙර පාවිච්චිය. මත් බවට ප්‍රමාදයට හේතු වෙන මත් බව මත් භවයටපත් වෙනවා. මත් වුණාම මොකද ලක්ෂණ? කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ක්‍රියාවන් තේරෙන්නේ නැහැ, වචන තේරෙන්නේ නැහැ, පාලනයක් නැහැ. ඒකින්ද ප්‍රමාදයටපත් වෙනවා. හැම වෙලේම අප්‍රමාදී ගති නැති වෙලා ගිහිල්ලා බොහෝ අකුසල් වල යෙදෙනවා මත් බවටපත් වෙච්ච අය. ඉතින් මත් බවටපත් වීම අපාගාමී ගමනකට හේතු වෙන පළවෙනි කාරණාව. මත් බවටපත් වීම අපාගාමී ගමනකට හේතු වෙන පළවෙනි කාරණාව විදිහට සඳහන් කරලා තියෙනවා පින්නත්නේ. එතකොට දෙවෙනි කාරණාව විදිහට සඳහන් කරලා තියෙන්නේ නොකල්හි වීති සංචාරය. ඒ කියන්නේ අවශ්‍යතාවයක් නැතුව අපි කියන්නේ රස්තිය අදු ගන්නවා කියන්නේ. නේද? අන්නේ රස්තිය ආදුවේ යෙදීම තමයි එහාට මෙහාට වෙවි. ඒ කියන්නේ කාලයක් තියෙනවා. වීදි සංචාරය කියන එක කරන්න වෙනවා. මොනවටද බඩු ටික ගන්න යන්න බෑ වීදියට. නේද? තමන්ගේ කටයුතු කරගන්න යන්න ඕනේ. ඉතින් එහෙම නෙවෙයි එහෙම අවශ්‍යතාවයක් නැතුව විදි සංචාරය කිරීම. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි ඒ වගේ ඒකුත් කෙලෙස් උපදින එක එක එක එක කෙලෙස් උපදින නොයෙකුත් සම්දර්ශන නොයෙකුත් උත්සව ඒ වගේ ඒවා තියෙනවා Tamanට අදාළ නැති හොයාගෙන ගිහිල්ලා බලන ඒවා තියෙනවා. ඒ කියන්නේ අපි තුන් විවාහ මංගල උත්සවයක් නම් තමයි යන්න ඕන තමන්ගේ ඒ යාළුවෙක් හරි සහෝදරයෙක් හරි එහෙමනම් යන්න ඕනේ. එහෙම අදාළ උත්සව නෙවෙයි අදාළ නොවන නොයේකුත් දර්ශන සම්දර්ශන එක එක කෙලෙස් උපද වෙන දේවල් තියෙනවා. ඒවාට නිබඳව ඒ උත්සව දර්ශන පිණිස යෑම. ගිරග්ග සමජ්ජ කියලා ඉස්සරහ තිබුණා උපතිස්ස කෝලිත පරිබ්‍රාජකයන් දෙදෙනා මේ ගිරග්ග සමජ්ජ කියන උත්සවය වලන්න ගියා. දවස් ගාණක් තිබ්බ නාටකයක් ඒක. ඉතින් ඒක බලන්න ගිහිල්ලා තමයි මේවා කොච්චර බැලුවත් ඇතිවීමක් නැතය මේවා කීසරයක් බැලුවත් ඉවරක් නැතය මේ වාගේ තියෙන්නේ මේ සැපයන්ගෙන් ඒවා තෘප්තිමත් කරන්න පුළුවන් සැපයන් නෙවෙයි කියලා සත්‍ය හොයාගෙන යමු කියලා දෙන්න දෙපැත්තට බෙදලා ගියේ ඉස්සෙල්ලා කාට හරි හම්බුනොත් මොනවා හරි සත්‍යයක් අනිත් එක්කෙනාට කියන්න ඕනේ කියලා පොරොන්දුවක් මත දෙපැත්තට බෙදලා මේ යාළුවෝ දෙන්නා ගියේ ඒ තමයි සරියුත් මොගලන් තෙරුන් වහන්සේලා. ඉතින් ඒ වගේ එවැනි උත්සව දර්ශන සඳහා නිබඳව සම්බන්ධ වීම කියන එක තමයි තුන්වෙනි කාරණාව මේ තියෙන්නේ අපාය මුඛ විදිහට සඳහන් කරලා තියෙන ඇයි කියලා අපි සාකච්ඡා කරමු හිමින් සැරේ මොකද ඒ කියලා. ඊළඟට ප්‍රමාදයට කාරණාවක් වන දූකෙලිය. ඒ කියලා කියන්නේ ඔය එක එක තරඟ මුදලට තියෙන තරඟ කැසිනෝ ආදිය අපේ ගම්වල තියෙන ඒ කියන්නේ සූදු කෙලිනවා කියන්නේ අපි සූදුව. එතකොට මේ තුට්ටක් මතක තියාගන්න වෙයි මේ ලොතරැයිත් කොහෙටද දන්නේ වැටෙන්නේ. ලොතරැයි මිලදී ගැනීම කොහෙටද වැටෙන්නේ. ඒකත් එහෙම තමයි. දිනීමක් බලාපොරොත්තුෙන් කරන නේද? ඒක එක තැනක තියෙන මුදල් කට්ටියක එකතු කරලා තවත් කෙනෙක් එක්කෙනෙකුට ලබා දෙන ලොතරැයි කියලා කියන්නේත් ඔය සූදු කෙලිය හා සම්බන්ධ දෙයක ලක්ෂණ තියෙනවා පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න මොකක්ද ඒක කියලා. ඊළඟට ඊළඟ එක තමයි අපාය මුඛයේ විදිහට තියෙන පාප මිත්‍යයන් හා පුන පුනා එක්වීම. හරි එතකොට මත් බවට හේතු වෙන සුරාපානය ඊළඟට නොකල්හි වීදි සංචාරය කිරීම කෙලෙස් උපදවන්නා වූ උත්සව දර්ශන ආදිය තුල නිබඳව කටයුතු කිරීම ඊළඟට සූදු කෙලිය ඊළඟට පාප මිත්‍ර සේවනය අපාය මුඛ අපායට වැටෙන්න හේතු වෙන දොරවල් අන්තිම එක තමයි ඒක නම් තියෙන්නේ අපේ පැත්තෙන් එකක් පිටින් ඒවා මෙතරලා කතා කරේ පිට ඒවා මේක තියෙන්නේ අලසකමෙහි නැවත නැවත යෙදීම අලස වෙලා කටයුතු කිරීම ඔන්න ඔය කාරණා හය කෙනෙක් තුල තියෙනවා නම් එයාව තල්ලු වෙන්නේ අපායට අපායේ දොරටුවේ ඉන්නවා කියලා හිතන්න ඕනේ මේ අපායට වැටිලා නෙවෙයි මං ඉන්නේ කොහෙද අපායේ දොරටුවේ මේ ජීවිතය ලැබිලා මේ ජීවිතය තුල ඉන්නේ අපාය දොරටුවේ. ඉතින් මේවා එකින් එක අරගෙන අපි සාකච්ඡා කරන්න ඕන. මේවා සාකච්ඡා කරන්නේ උතන තියෙන අලසකම කියන එක ගැන වැඩි හුඟක් දෙනෙක්ගේ අදහසක් නෑ මේ අපාය දොරටුවක් කියලා. ඒ කියන්නේ නිතරම නිදි වැඩිම ඒවා ගැන අපි කතා කරමු. හැම වෙලේම කම්මැලිකමෙන් වාසය කිරීම දැන් ගාව කෑවා විතරයි, දැන් කාලා ඉවරුණා විතරයි, දැන් ගමනක් ගිහින් ආවා විතරයි, දැන් ගමනක් යන්න ඉන්නේ අපි ඒකින්ද බෑ. කීකේ කුසලයේහි තියෙන ප්‍රමාද බව. කුසල් රැස් කරන්න ප්‍රමාදයි. ඉතින් අන්න ඒ තියෙන தත්වයන් මොනවද කියලා ඇයි ඒවා එහෙම වෙන්නේ? එහෙම අපිට තේරෙනවා නම් මම අපාය දොරටුවේ අපාය දොරටුවලා ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවට අනුව අපි කල්පනා කරන්න ඕනේ. ඒවා අපි ළඟ තියෙනවා නම් වහාම නවත්වා ගන්න ඕනේ. අනිත් අය ඒවායේ මුදා ගන්න කටයුතු කරන්න ඕනේ. එතකොට මේ සතියේ අපේ පැවරුම තමයි ප්‍රත්‍යක්ෂා වැඩසටහන සතියක ආරම්භයේදී අපි මොන හරි දෙයක් කරන්න තියෙනවා. එතකොට බොහෝ දිනෙකගේ ওই පළවෙනි කිව්ව කාරණා ටික ඔක්කොම නැහැ. නමුත් අන්තිම එක හරි තියෙනවා. මොනවා හරි එකක් තියෙනවා නම් ඒකෙන් අයින් වෙන ක්‍රමය ගැනත් අපි සාකච්ඡා කරමු. සාකච්ඡා කරපුවාම අපිට මේ සතියේ මම හිතන්නේ වික්ෂුන් වහන්සේගේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ මොකද හෙට දින පොහෝ දින ඒකින්ද හෙට දවසේ ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ නැති නිසාවෙන් අනිද්දා දවසේ මේකට අදාළ දෙවෙනි ධර්ම දේශනාව වදාළ දිනේ දෙවෙනි ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. එතකොට බ්‍රහස්පතින්ද දවසේ වෙනදා වගේම මේ ආයත Tamanට එන ගැටලු ලියාය වීමෙන් නැත්නම් කෙටි පණිවිඩ වීමෙන් පුළුවන්කම තියෙනවා Tamanට තියෙන ගැඹුරු සාකච්ඡාවට සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා බ්‍රහස්පතින්දා දිනේ. හොඳයි. එහෙමනම් අපි එකින් එක සාකච්ඡා කරමු මේවා කොහොමද අපි දැනගත් දැනගෙන අපේ ජීවිතයට එකතු කරන්නේ පළවෙනි එක මත්පැන් මත්පැන් බොන එක එක්කෙනාට මේ ලෝයේදීම සිද්ධ වෙන පළවෙනි ආදීනවයක් තියෙනවා ඒ ආදීනවය තමයි ධනහානිය හරි ධනහානිය ඊළඟ දෙවෙනි එක තමයි බොහෝ කලහවලට පත් වීම බොහෝ වශයෙන් බොහෝ වශයෙන් රණ්ඩු කරන්න වෙන මත්පැන් බොන අයට ඒ විතරක් නෙවෙයි රෝගයන්ට කෙතක් වෙනවා තමන්ගේ ශරීරය. ඒක ලෙඩ බොහෝ ලෙඩ ඇති වෙන්න හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි පාර තුටේ පවා තමන්ගේ ශාරීරික අවයවයන් විවර වෙනවා. ඒ කියන්නේ ඊටාම ලැජ්ජා සහගත හැසිරීම වලටපත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අවසාන එක තමයි නුවණ දුර්වල කිරීම කියලා. එතකොට නුවණ දුර්වල කිරීම කියන එක ගන්න. ඇයි එහෙම වෙන්නේ? මත්පැන් බොන්න බොන්න බොන්න බොන්න නුවණ දුර්වල වෙන්නේ ඇයි? බටහිර වෛද්‍යවරුන් නැත්නම් අපේ රටේ ඉන්න බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කටයුතු කරන කාරණා හොයාගත්ත ඒ පිරිසත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එයාලා මතක් කරන්නේ මේ ඇල්කොහොල් එක්ක මොකද වෙන්නේ? මොලේ සෛල හිරිවැටෙන ස්වභාවයකටයිපත් වෙන්නේ. ඒත් එක්ක මේ ඇල්කොහොල් ශරීරගත වුනහම වැඩිපුර ප්‍රමාණයක් මැරෙනවා සෛල මැරෙනවා එන්නෙන් දෙන්නෙන් මොකද වෙන්නේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වය අඩු වෙනවා හරියට තිරිසන් සතෙක්ගේ මොළයේ ක්‍රියාවක් බවට එයා ඒ වගේ හැසිරීමකට එනවා එන්නෙන් දෙන්නෙන් මේ සෛල මැරුනහම හොඳට තේරිලා ඇති මේ අයට දිගින් දිගට මත්පැන් බීපු අය ඉන්නවනම් ගම්වල එහෙම මත්පැන් බීලා නැති වෙලාවකත් මත්පැන් දීලා නැති වෙලාවක හම්බෙලා කතා කරනකොටත් හොඳ නරක තේරෙන ගතිය අඩුයි නේද? නේද? මත්පැන් දිගටම පාවිච්චි කරන අය ඉන්නවා. ඒ අයත් එක්ක යාලා මත් වෙලා නැති වෙලාවල් වලදී අපි යාලත් එක්ක මොනවාරි සාකච්ඡාවක් කරන්න ගියාම නිකන් පිස්සු වගේ ගතිය තියෙනවද නැද්ද? ඒ කියන්නේ හරිය නිකන් තිරසන් සත්තුන්ට වගේ හොඳ නරක තේරෙන්නේ නැහැ. එහෙනම් ඇයි ඒ? නුවණ දුර්වල වෙලා. භාවනා ආදී නුවණ වර්ධනය වෙන අතර වාරේ මත්පැන් වගේ දේවල් වලින් නුවණ දුර්වල වෙනවා. දැන් මේවා පොතේ ලියාගෙන කරන එක නෙවෙයි මේ කල යුතුව තියෙන්නේ. ඇයි ආදීනව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? පින්වත්නි යම් තීරණයකට අපි එන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි හිතමු මොනවා හරි දෙයක් වැරදි දෙයක් දැනගත්තාම අපි හිතනවා. දැන් මම නිකන් කියන්නම් හැම ගොඩක් සම්බන්ධ දෙයක් මම කියන්නම්. ආහාර ආදී හිතෙන ගිජු බව කියලා හිතන්නකෝ. ආහාර ආදී තියෙන ගිජු බව අයින් කළ යුත්තේ ඇයි? නැත්නම් කාමච්ඡන්දේ කියලා හිතන්නකො සියලුම කාම වස්තුන් ගැන තියෙන කාමච්ඡන්දේ කාමච්ඡන්දේ කියන එක තිරිසන් සත්තුන්ටත් තියෙන එක. කාමච්ඡන්දේ කියන එක කවදාකවත් තෘප්තිමත් කරලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. කාමච්ඡන්දය නිසාවෙන් උපදනා වූ යම් සැපක් තියෙනවා නම් ඒක නිත්‍යභාවයක් නැහැ. කාම වස්තු හැම වෙලෙම අනිත්‍ය නම් ඒවා වෙනස් වෙනවා නම් ඒවා නිසාවෙන් එන්නෙන් එන්නෙන් දුකටපත් වීමක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒවට කියනවා කාමයන්ගේ ආදීනව මෙනෙහි කරනවා කියලා. ඇයි ඒවා දන්න දේවල් නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ? ඇයි දන්න දේවල් නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ? ඒ දන්න දේවල් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අපේ හිතේ ප්‍රබල හැඟීමක් ජනිත වෙනවා මේවායෙන් වැළකින්න ඕනේ කියලා. මේවායින් වළකින්න ඕනේ කියලා ආදීනව දැනගත්තට විතරක් මදි. දැනගත් ආදීනව මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරපුවාම අපාගාමී ගමනවල අපාගාමී වුණොත් එහෙම තියෙන පීඩාව හොද්දට මෙනෙහි කරන්න ඕනේ. තිරිසංගත සත්වෙක් බාටපත් වුණොත් පින්නත් නේ. දිත්‍යයේ ඉන්න හුණා කියලා කියන්නේ පොළවේ මේ ඇවිදින කඩියා කියලා කියන්නේ කූඹියා කියලා කියන්නේ තාක්ෂණික විද්‍යාවේ නිර්මාණයක්ද නැහැ. ඒක ස්වභාව ධර්මයේ නිර්මාණයක්. එයාලා මොකද ඉතින් කරන්නේ? නේද? එහෙම වෙලා ඉපදුනා. ඒ ඉපදුනේ పూర్ව කර්මයන් හේතු කරගෙන. මමත් මේ ඉපදිලා ඉන්නේ. මගේ ශරීරය හැදෙන්නේ මට ඕන විදිහටද? නෑ අපි දරුවෝ කියන අම්මලා කියනවාද මෙහෙම? මම දරුවව ටිකක් උස යවන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ ළමයාව උසට හදන්න ඕන මම. මේ ළමයාව කොටට හදන්න ඕනේ. සුදුවට හදන්න ඕනේ. කළුවට හදන්න ඕනේ. දැන් අම්මලා තාත්තලා කියන්නේ කොහොමද? එකපාරටම උස ගියානේ බලන්නකෝ. හිතපු නැති වේගයෙන් උස ගියා නේද? මෙයා උස යන එක නෑ වගේ. හ්ම් නේද? එහෙම කියන්නේ ඒ අදාළ නැති හින්දා කියන්නේ. අපි බලාගෙන ඉන්නවා වෙනකන්. නේද මොනවා වේද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ කර්මානුරූප හේතු ඇතුව සිද්ධ වෙන දේවල් ඒවා. එහෙනම් මේ වගේ අපිට මේ හම්බෙලා තියෙන හම්බෙච්ච ශරීරය පරිහරණය කරන්න වෙලා තියෙන්නේ. මේ වගේම එකක් හම්බුණු තීලඟ සැරේ. නේද? පිටියේ පින්න හුණෙක් වගේ එයත් බලන්නකෝ නේද? මිනිස්සු වගේම. අර සතෙක් ඇවිල්ලා කිට්ටුවට එනකම් ඈතින් ආපහු කිට්ටුවට එනකම් ගල් ගෙඩිය වගේ ඉන්න හැටි නේද? හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. හ්ම් ළඟට හරියටම තේරෙනවා නම් දැන් මගේ ගොදුර හරි කියලා තේරෙන වෙලාවෙ ඉඳලා තමයි පයින්නේ. එහෙනම් කපටිකම් දැනෙනවා. නේද? නැත්තම් එයාට දකින්නකොටම කලබල වෙන්න බෑ. නෑ. එහෙනම් එතන යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මෙතනත් යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතනත් කපටිකම් තියෙනවා. මෙතනත් කපටිකම් තියෙනවා. ගෙදර ඉන්න බලල් තඩිය බලන්නකෝ. කවුරුවත් නැති වෙලාවක අල්ලලා සද්ද නැතුව හොරෙන් ගිහිලා නේද? හොරෙන් ගිහිලා කන්න තියෙන දේක් හොරේ හොරා කන හැට සමාසත්තු. නේද? ඒ කියන්නේ අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න ඊළඟට එහෙම හොරකම් කරන්න කියලා පිඟානක් හරි පෙල්ලුනොත් මොකද කරන්නේ? දුවන දිවිල්ල නේද? නිකන් අපි කණ්ඩ දුන්නාම කකා ඉන්නකොට අපි යනකොට දුවනවද? එයාට කණ්ඩ දීලා තියෙන ඒවා කකා ඉන්නකොට අපි යනකොට දුවන්නේ නැහැ. හැබැයි හොර හොරා කණ්ඩ ගිහිල්ලා අහු වෙනකොට නේද? එයා දුවනවා. එහෙනම් හොරෆිත් පහළ වෙනවා. එහෙනම් මේ අපිට හොඳට තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ කට්ටියගේ අපි කට්ටියගේ සමානකම් තියෙන එවැනි නිර්මාණයක් ඊළඟ භවයේ මගේ තුල සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඒක හරීම අපහසු හිරේ විලංගුවේ වැටෙනා වගේ නිර්මාණයක් ඒක. ඇයි? ඒක ඉඳගෙන වචනයක්වත් එක වචනයක් කතා කරන්න පුළුවන් කියලා මම හැමදාම කියනවා මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් අපායේ මුඛයන් ගැන මෙනෙහි කරන්න ඕන මේ දේවල් මගේ ජීවිතයට එකතු වෙන්න දෙන්න බෑ. දෙන්න බැරියයි අර වගේ අවාසනාවන් තිරණමකට මාව පත් වෙන්න පුළුවන්. ඒකද මේ කාරණා මෙනෙහි කරන්න ඕන මෙනෙහි කරලා අපි මේ ජීවිතයේ එවැනි ලක්ෂණ පහළ කරනවා. සුරාපානය කරන අය තිරිසංගත තිරිසංගත සිතුවිලි බොහෝ වපුරන ස්වභාවයක් තියෙනවා. හොඳයි. ඒ පළවෙනි එක දෙවෙනි එක තමයි නොකල්හි වීදි සංචාරය කියලා කියන්නේ. ඒකෙදිත් පින්නන්නේ සිද්ධ වෙන දේ තමයි Tamanට වැඩක් නැති විදිහට එහාට මෙහාට ඇවිදිමින් ඉන්න අය හරියට මේ බලන්න සමහර වෙලාවට මෙන්න මෙහෙම දකින්නවා මේවා තියෙන ලක්ෂණ බලන්න මේවා තියෙන සමාන ලක්ෂණ. ඒ තමයි Tamanට වැදගත් දෙයක යෙදෙන්න වෙලාවක් යොදාගන්නේ නැහැ. කොච්චර නුවණ තියෙන මිනිස්සු අපි දැකලා තියෙනවා අපේ පින්නත් මේ. මේ මිනිස්සුන්ට මේ ගෙවන කාලය මට එක්කෙනෙක් කියනවා මෙන්න මෙහෙම. මට ඇත්තට හිතෙනවා නිදියන් නැතුව ඉන්න තියෙනවා හරි හොඳයි කියලා. නිදාගන්න නැතුවම ඉන්න පුළුවන් විදිහට මනුස්ස ජීවිතය සකස් කරලා තිබ්බනම් කොච්චර හොඳද? ඇයි මේ මනුස්ස ජීවිතයේ නිදාගන්න කෑල්ල කියන්නේ? මොකුත් දන්නේ නැති වෙලාවක්. නේද? නිදාගන්න කොටස කියලා කියන්නේ අපේ ආයුෂයේ වැඩම්ම නැති කෑල්ල. ඇයි මොකවත් කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. වෙලාවකට නිින්දෙන් ඇහැරෙනකොට වෙන ලෝකෙක ඉඳලා ආයෙ මේ ලෝකෙට ආවා වගේ. නේද? හීනයක් එහෙම දැක දැක හිටියා නම් හීනේ ඒ ලෝකේ ඉන්නේ ඉතින් හැබෑවටම වගේ ඉන්නවා. දැන් ඒක ඒක වෙයි ඉන්න අන්තිමට ඒකේ අකරතැබ්බ වෙනවා. වෙනකොටම ඇහැරෙනවා. අම්මේ අතියන්තම්. <laughs> නේද? ආයෙ මේ ජීවිතේ ඉන්නකොට අකරතැබ්බ වෙනකොට හිතෙනවා මේක හීනයක් වුණා නම් හොඳයි කියලා. එහෙනම් අපි නිකන් ඉන්නේ මේ නිකන් දෙලොවක් තුන් ලොවක් නේද නිකන් මහා මේ එහාට මෙහාට නැති තැනක ඉන්නේ. එතකොට එහෙනම් කාර්යක්ෂම මිනිසුන්ට මේ ලැබිච්ච ජීවිතේ තියෙන කාලය මදි. හැබැයි නේද අර කියන වචනයක් තියෙන ඒවා මේ මේ නරක වචනේ කාල කන්නි කියන්නේ. කාල කන්නි කියලා කියන්නේ කාටද? කාලය කාදමන මිනිසුන් ඒ අයට කොරන්න දෙයක් නැහැ. හරිද? දැන් බලන්නකෝ තිරිසන් සත්තු මේ මේ අපායට වැටෙනවා කියන්නේ අපායට වැටෙනවා කියන එකට මෙතන තියෙන අපිට විද්‍යාත්මකව ඔප්පු කරගන්න පුළුවන් කාරණාවක්. හරි? gedara ඉන්න ගඩෝරියා කාලා බීලා ඉවරුනහම හැන්දෑවට එහෙම කොහෙද දන්නේ යන්නේ නේද ගිහලා ඒ වගේම කට්ටියක් එක්ක හන්දි ගාන ඉන්නවද නැද්ද ගිහලා නේද ඈ බස් බස් බස් නැවතුම් පොළවල් වල පාරවල් වල එහාට මෙහෙට වෙවි මෙලූ වැඩන්නේ මේ සමහරලාට යන වාහන දිගේ පන්නනවා වාහන වලට පන්නනවා නේද වාහන වලට පයින් බලාගෙන ඉන්නවා නිකන් මරා ගන්නවා වගේ බලාගෙන ඉන්නවා හොඳටම දන්නවා වාහනේ නවත්තන්න බෑ කියලා. ඉතින් කට්ටියත් එක්ක කණ්ඩායම් ගහලා කිසි දෙයක් කතා කරන්නත් බෑනේ කට්ටියට කතා කරන්නෙත් නෑ. කතා කරන්නේ නැති වුණාට නේද මූණෙන් මූණ බලාගෙන එකම જાතිය කට්ටිය එක තැනට එකතු වෙලා පැය ගණන් ඉන්නවා. හිතන්න අපේ පින්වත්නි එහෙම එන්නේ ඇයි එහෙම වෙන්නේ ඇයි? එයාලට ඒකේ සැපයක් දැනෙන හින්දා. මේවා ඇත්තටම විවෘතව හිතන්න පොඩ්ඩක්. එහෙම නිකන් ඔහේ තැන් තැන් වලට වෙලා පුකුරු ගහලා ඉන්නකොට සැපයක් දැනෙනවා එයාලට. කාටද? තිරිසන් සත්තු. දෙකෙන් දෙක කට්ටිය පොකුරු ගහලා ඔහෙ ඉන්නවා. නේද? තියාලට කතා කරන්නවත් බෑ. ඒකයි ප්‍රශ්නේ. අපෙත් සමහර අය මොකද කරන්නේ? වයසට යනකොට සමහර අය නේද? නැත්තම් තරුණ කාලෙදී එයාලට පොකුරු ගහනකොට පොකුරු ගහලා ඔහෙ ඉන්න. මිත්‍ර වෙලා ඉන්න ඕනේ. මිත්‍රයෝ එකතු වෙන්න ඕනේ. මිත්‍රයෝ එකතු වෙලා මොකද කරන්න ඕනේ? යම් වැඩක යෙදෙන්න ඕනේ. හරිද? යම් එක්කෝ Tamanට ලාභයක් වෙන එක්කෝ අනුන්ට ලාභයක් වෙන එක්කෝ රටට ලාභයක් වෙන ප්‍රයෝජනවත් දෙයක යෙදෙන්න ඕනේ. යම් නිර්මාණශීලීව කටයුතු කරන්න ඕනේ. ලෞකික දියුණුව උපයාසපයා ගන්න ඕනේ. එහෙම නැතුව තැන් තැන් වලටලා ඔහේ වැටි වැටි ඔහේ ඉන්නවනම් ඒක නේද? යන්නම් එන්නම් වගේ ඉන්නවනම් ඒ සිත් ඒකෙන් සතුට තියනවනම් අන්න ඒක කාට සමානද? තිරිසන් සත්වන්ට සමානයි. ඒ කියන්නේ තිරිසන් සත්වන්ට සමාන සිත් පහළ වෙනවා යාලට. අර තිරිසන් සත්වයන්ට සමාන සිත් පහළ වීම ප්‍රබල වුණොත් නැවත නැවත නැවත නැවත ඒ වගේ සිත් පහළ වුණොත් අපි දන්නවා මරණාස මරණාසන්න අවස්ථාවේදී පළවෙනියෙන්ම හේතු වෙන්නේ ඊළඟ උත්පත්තියේ ගර්ම කර්මය. ගර්ම කර්මයක් නැත්තම් ආසන්න කර්මය. හැබැයි සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මඩ යට තියෙන පොහොට්ටුව මඩ අභිභවා උඩට එනවා වාගේ ඔය ආසන්න කර්මය අභිබවා ආචින්න කර්මය මතුවෙනවා කියලා. ආචින්න කර්මය කියන්නේ මොකද්ද? වැඩියෙන් පුරුදු පුහුණු කරගත්ත දේ. වැඩියෙන් පුරුදු පුහුණු කරගත්ත සිත් පුරුදු පුහුණු කරනවා කියන්නේ ශරීරය නෙවෙයිනේ සිතනේ. එහෙනම් වැඩියෙන් පුරුදු පුහුණු කරගත්ත සිත් එයාලට ඊළඟ භවය සකස් වෙන්න හේතු වෙනවා. වැඩියෙන් පුරුදු පුහුණු කරලා තියෙන රස්ත්‍යාදු සිත් නම්. රස්ත්‍යාදු සිත් වල තියෙන්නේ මොනවද? රස්ත්‍යාදු සිත්වල තියෙන්නේ තිරසංගත සිත්වලට සමාන හැඟීම්. මත්ත්‍ච්ච සිත්වල තියෙන්නේ වැඩියෙන් පුරුදු පුහුණු කරලා තියෙන්නේ මත්ත්‍ච්ච සිත් නම්. මත්ත්‍ච්ච සිත්වල තියෙන්නේ මොනවාද? තිරසංගත සත්වන්ට සමාන සිතුවිලි. එහෙනම් ඒක හේතු වෙනව නේද තිරසනෙක් වෙලා උපදින්න. ඒක නේද මේ මේ ජීවිතේ මේ හිත අපායමුඛය කියලා දේශනා කරලා තියෙනවා. බලන්න ඔය කාරණා ඔක්කොගේම ඔක නැද්ද කියලා. අපි මේ කාරණා ටික ඔක්කොම අරගෙන බලන්න ඒ වගේ තියෙනවා අන්න ඒ වගේ දේවල්. හරිද? එහෙනම් දැන හෝ නොදැන රස්ත්‍යාදුවේ යෙදීදී ඉන්න අයට ඒ නොකල්හි වීති සංචාරය කරනකොට ඒවයින් ඇති වෙන පහළ වෙන සිත් තැන් තැන් වලට ලාපකුරු ගැහිගෙයි රස්ත්‍යාදුවේ වී ඉන්න අයට ඒ පහළ වෙන සිත් තිරිසන් සිත් වලට සමානයි. ඒකින්ද ආචින්න කර්මයක් විදිහට බොහෝ විට එවැනි තිරිසංගත භාවයක් ලැබෙන්න තියෙන ඉඩ ගොඩාක් වැඩි. හරිද? එතකොට මේ මේ වගේ නරක තේරුමක් නැති ගමනක යෙදිලා ඉන්න රස්තියාදුවක යෙදිලා ඉන්න අය ගත්තොත් එහෙම ඒ කට්ටියට වෙන මේ ජීවිතයේදී සිදු වෙන ආදීනව වගේක් තියෙනවා. ඒවා සඳහන් කරලා තියෙන ධර්මයේ පළවෙනි එක තමයි තමන් පෝෂණය වෙන්නේ නැහැ. තමන්ව පෝෂණය වෙන්නේ නැහැ. තමන්ව රැකෙන්නේ නැහැ. එයා විනාශ වෙනවා කියලා. දෙවෙනි එක තමයි තමන්ගේ අමුදරුවෝද පෝෂණය වෙන්නේ නැහැ රැකෙන්නේ නැහැ එයාට අමුදරුවෝ රකින්න හම්බෙන්නේ නැහැ එයාලා පෝෂණය කරන්න හම්බෙන්නේ නැහැ රස්තියාදු ගගා ඉන්න අයට තමන්ගේ අමුදරුවෝ පෝෂණය වෙන්නේ නැහැ අමුදරුවෝ රැකෙන්නේ නැහැ ඊළඟට තමන්ගේ වස්තුව වර්ධනය වෙන්නේ නැහැ වස්තුව රැකෙන්නේ නැහැ හරි ඊළඟට ඒ විතරක් නෙවෙයි පින්නත් මේ එවැනි අයව හරියට පාප ක්‍රියාවන්හි සැකයට භාජනය වෙනවද නැද්ද කොහේ හරි තැනක මොකක් හරි වැරද්දක් වුණොත් එහෙම ওই පාරවල් වල ඉන්න අය තමයි නේද ගම්වල පාරවල් වල ඉන්න අය ගැන තමයි කවුරුත් හොරකමක් වුණොත් ගමේ සමහර ගෙයක් ඇතුළට වෙලා ඉන්න කිසි දෙයකට එළියට එන්නේ නැති කෙනෙක් ගිහිලා යවලා හොරකම් කරන් එනවා. අහුවෙන්නේ කවද? පාරවල් වල ඉන්න අය තමයි අහුවෙන්නේ. ඒ කියන්නේ පාපයන් පිළිබඳව එයාලට බොහෝ පාප ක්‍රියාවන්හි සැක කටයුත්තෙක් බවට පත් වෙනවා. එයා එයාලා කවුරුත් සැක කරන්න පටන් ගන්නවා පාරේ ඉන්න අය. ඊළඟට අභූත දෝෂ කතා ඔහු කෙරෙහි නැගෙනවා. කවුරු හරි කෙනෙක් ගෙදරකට පැනලා යම් කිසි ස්ත්‍රියකට කරදර කරලා තියෙන කරලා තිබ්බොත් නොයෙකුත් වැරදි වැඩ කරලා තිබුණොත් ඒ වගේ ඒවට හුඟක් වෙලාවට අහු වෙන්නේ මේ රස්තියාදුවේ ඉන්න කට්ටිය. ඉතින් ඒ විතරක් නෙවෙයි බොහෝ දුක් දුම්නස් මූලික වෙනවා යාට. එයාගේ ජීවිතේට බොහෝ දුක් දුම්නස් ඇති වෙනවා යහපතක් වෙන්නේ නැහැ. ඒකින්ද මේ එන්න ඒ දේවල් එක්ක ඊළඟට එයා අපාගාමී කෙනෙක් බවට පත් වෙනවා. අපාගාමී කෙනෙක් බවට පත් වෙන්න හේතු වෙන කාරණාවක් වෙනවා. ඉතින් මේවා දැනගෙන ඒවා මෙනෙහි කරන්න ඕනේ. ඔය නොකල්හි වීථි සංචාරය හා සමානයි. හරි දැන් ඔක කියනකොට ඔක්කොටම අපිට මතක් වෙන්නේ වැඩිපුර මතක් වෙන්නේ ස්ත්‍රී පක්ෂයද පුරුෂ පක්ෂයද? ඔක කියනකොට පුරුෂ පක්ෂය මතක් වෙන්නේ. නොකල්හි වීථි සංචාරය කරන ස්ත්‍රීන් නැද්ද? අර බස් නැවතුම් පොළොල් වලටලා එහෙමනම් ඉඳගෙන ඉන්නේ නැහැ. හැබැයි ගෙදරින් එළියට බහිනවා අල්ලපු ගෙදරට එහා ගෙදරට ඊට එහා ගෙදරට ඉතින් වීදියේනේ යන්න වෙන්නේ නේද ඒ කියන්නේ මේ මොකද්ද කාරණාවක් නැතුව ඔහේ රස්තිය දුක ගහ ඉන්න අම්මලක් නැතුවාම නෙවෙයි නේද ගමේ තියෙන දේ අරගෙන යාලා දකින්නකොට සමහර අය කියන්නේ අන්න විස බීජ එනවා කියලා කියනවා කාගේ හරි කාරණාවක් දැනගත්තාම කාගේ හරි කාරණාවක් දැනගත්තාම සමහර අයට පින්නත් නේ ඒක තව කෙනෙකුට කියනකම් අවසන් ඉවසන්න අමාරුයි. හරිද? අන්න ඒ දරා ගැනීම අමාරුද කියලා පොඩ්ඩක් බලන්න. හරිද? අපි කාගේ හරි දෙයක් දැනගත්තාම ඒක නොකියා ඉන්න සමහර අය මම දැකලා තියෙනවා. හරි මෙන්න මෙහෙම වෙන අවස්ථා නැද්ද බලන්න. පාර ආයිනේදී කාවා කාගේ හරි දෙයක් දැනගන්නවා. දැනගත්තාම අපි තුන් මිදුලතුල ගායදී දැනගත්ත කියලා. දුවනවා ගෙට වේගෙන් දුවනවා සමහර අය. හරිද? දන්නවද මෙහෙම එකක් වෙලා කියලා කියන්නේ මේ. ඇයි ඒ Taman දරන්න බෑ ඒක. අන්නේ දරන්න බැරි අකුසල් දරන්න බෑ ආපුවාම. තව කෙනෙකුට කියනකම් ඉන්න බෑ. එවැනි ලක්ෂණ තියෙන අයට මොකද වෙන්නේ මේ හොඳ දෙයක් නේ මම කියන්නේ. නරක දේවල්, ලෝභ දුප්ප දේවල්, ඒ වගේ දේවල් ඒවා එක තමයි ওই වීථි සංචාරය වැඩි වෙන්නේ. එහෙනම් ගමේ සංචාරය කිරීමත් වීදි සංචාරය වගේ තමයි. තැන් තැන් වල තැන් තැන් වල අනුන්ගේ දේවල් අරගෙන රෝග වාහකෙක් වගේ එහාට මෙහාට ඇවිදින අයට කෙලස් වැඩි වෙනවා නේද? ඔහේ තැන් තැන් වල ඉඳ වෙනවා. සමහර වෙලාවල් තියෙනවා සමහර හොඳ අයට හරි කරදරයි සමහර අනිත් අයගෙන්. ඒ මොකද ආපුහම යන්න කියන්න බෑ. හරිද? ඔහේ ඉන්නවා නිකන් ඔහේ ඉන්නවා මූණ මූණ දිහා බලාගෙන ඔහේ ඉන්නවා. නේද? ඉතින් ඒ වෙලාවට අපි පුරුදු වෙන්න ඕනේ. හා එහෙනම් ඉතින් හරිනේ මට වැඩ වගේක් තියෙනවා කියලා යවන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ඉතින් මට වැඩ වගේක් තියෙනවා කියලා යවන්න ඕනේ යනකන් නම් ඉන්න එපා හරි ආපු වැඩේ කරගත්තා නම් ඕන කෙනෙක් යන්නේ නැත්නම් ඒ වෙලාවට එතනින් යවන්න තමන්ගේ තියෙන වටින කාලය දෙන්න එපා කාටවත්. ඒ මොකද ඒක අපි දැනගන්න ඕනේ අපේ ජීවිත નિවර්දිව සකස් කරගත යුතු තියෙනවා. ඒකින්ද ඒ අවශ්‍ය තැන් තියෙනවා එක එක දේවල් කතා කරන්න අවශ්‍ය තැන් තියෙනවා. තමන්ගේ දරුවෙක් එක්ක දරුවෙක් එක්ක ටිකක් වෙලා තමන්ගෙන් රැකවරණය ලබන අය ඒ අයත් එක්ක සුහදව යමක් කතා කර කර හිඳීම අවශ්‍යද නැද්ද? ඒකේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට තමයි එයාගේ සුහදත්වය ඇති වෙන්නේ. එතකොට තමයි යාළුව ධර්මයට හරි නැඹුරු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අනවශ්‍ය කතා වලින් තය ගණන් එක එක තැන් තැන් වලට වෙලා වාඩි වෙලා ඔහේ ඉඳීම කිසිම තේරුමක් නැහැ. ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ අපේ ජීවිත කොහොමද කියලා. මේ නොකල්හි වීති සංචාරය කියන එකේ තියෙන දරුණුම අවස්ථාව දරුණුම අවස්ථාවක් ඒක. ඉතින් එතෙන්ටපත් වෙන්න පුරුදු වෙයි. ඔය වගේ මූලික අවස්ථාවල් තියෙන අයට. හොඳයි. තුන්වෙනි කාරණාව තමයි නොයේකුත් උත්සව දර්ශන සඳහා කෙලෙස් උපදින උත්සව දර්ශන සඳහා යෑම. ඇයි ඒවට ගියාම මොකද වෙන්නේ? එක එක එක එක කාමවස්තු දකින්නවා. එක එක එක එක කාමවස්තු දකින්නවා විතරක් නෙවෙයි, ඒ කාමවස්තුන් Tamanට ලං කර ගැනීමේ ආසාවල් උපදිනවා. ඒක උත්සව දර්ශන ආදිය කියලා කියන්නේ මම ඉස්සෙල්ලා පටන් ගන්නකොටමත් කිව්වා මේ මේ තියෙන ඔය මේ Tamanට යා යුතුය තියෙන තැන් නෙවෙයි. හොයාගෙන ගිහිල්ලා බලන ඒවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙදී බොහෝ සම්දර්ශන තිබුණා කොහෙද? තැන් තැන් වල තැන් තැන් වල නේද? ඒ කියන්නේ ඔය ඉස්සර දැන් අපේ රට ගන්නකො අපේ රටේ තිබ්බා ඉස්සර ටීටර් කියලා. නේද? ඒ කියන්නේ මොනවද? ඊළඟට තව එක එක නම් වලින් තිබුණා ඒ දවස්වල එක එක නාට්‍ය කණ්ඩායම් ගම් වලට ගිහිල්ලා ඒ නේද සොකරි කියලා තිබුණා එක එක එක එක ඒවා තිබුණා ජහුටා කියලා තිබුණා ඒ වගේ එක එක නම් වලින් තිබ්බ එක එක දේවල්. ඉතින් ඒවා මොනවද කරන්නේ ලොකු මේ වේදිකාවක් සකස් කරලා ඉතින් දවස් ගණන් ඒක උඩ නටනවා කට්ටිය. ඉතින් මේ ප්‍රදේශයෙන් ඉන්න ඔක්කොම එකතු වෙලා එතෙන්ට ඇවිල්ලා ඉතින් මේක එක විදිහක්. ඉතින් ඒවා ඒ දවස්වල ඒවා බලන්න යන්න ඕන වුණා. ඊට පස්සේ කාලයක් යනකොට මොකද උනේ මේවා රූගත කරා. රූගත කරලා පිනමාවල් විදිහට ආව නැත්නම් වෙනත් වෙනත් ආකාරයට ආවා. ඔහොම ආපේව දැන් කොහෙටද ඇවිල්ලා තියෙන්නේ? දැන් ටීවී එක හරහා ගෙදරට ඇවිල්ලා. ඒකේ තියෙන බොහෝ සම්දර්ශන තියෙනවා. එහෙනම් දැන් අපාය එක අපාය මුඛයක් ගෙදරට ඇවිල්ලා තියෙනවා. නේද? බොහෝ කෙලෙස් උපදින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම සම්පත්තියේ දැඩි ලොල් ගතිය තියෙන්නේ මිනිස්සු තුලද තිරිසන් තුලද බලන්න තිරිසන්ගත ජීවිතවල මිනිස් ජීවිතවලට වැඩිය ඒවා වැඩි කෑමක් දැක්කහම පොර කන ගතිය නේද දැන් දැන් බලන්න තමන්ගේ අපි අපි නිවස සීමා කරගෙන ඉන්නවා ඒ අපිට පංචකාම සම්පත්තිය ලැබෙන භූමිය තමයි ඒ කියන්නේ අපිට ස්ථීරව හම්බෙලා තියෙන කෑල්ල තමයි අපේ ගෙදර ඒකට අපි වැටක් ගහලා තියෙනවා මේ වැටෙන් තව මිනිස්සෙක් අතුළු වෙනවා අපි ඉස්සෙල්ලා අහනවා වා කොහෙද යන්නේ නේද ඔයා මේ පැත්තට ආවේ කොහොමද කියලා කතා බහ කරනවා කියලා සුහදව. අපේ ගෙදර ඉන්න සුනකයාත් තමන්ගේ කොටස වෙන් කරන් ඉන්නේ. ඒක සමහරට අපේ වැටම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හොඳට තේරලා තියනවාද? එයාලටත් වැටක් තියෙනවා කියලා. එයාලට තියෙන දේශ සීමා. හරිද? එතනින් එතෙන්ට එනකන් වෙනස් සුනකයෙකුට එන්න පුළුවන්. හැබැයි එතනින් මෙහාට આવොත් ලොකු රණ්ඩුවක්. නේද? දැකලා තියෙනවා බුරාගෙන කෑ ගහගෙන එතනින් මෙහාට කිසි කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. ඉතින් එයාත් එහෙනම් සීමාවක් හදාගෙන තියෙනවා. ඒ සීමාව බලන්න ඒ තමයි එයාත් ඒ පංචකාම සම්පත්තියට ගිජුයි. හ්ම්. ඒකේ දැඩි ගිජුභාවයක් තියෙනවා. ඒක තමයි ඉක්මනට රණ්ඩු වැඩි. දෙන්නේ කියන තැනට කෑමක් දාපුවාම ඉස්සෙල්ලා මොකද වෙන්නේ? පොර කනවා එකක්. සදින් පොර කනවා. හරි ඒ විතරක් නෙවෙයි ඔය වර්ගය බෝ කිරීමේ කාරණාවලදීත් ඒ කට්ටියගේ තියෙන දැඩි රණ්ඩු ඇල්ලීමක් මරා ගැනීමක් තුවාල කර ගැනීමක් හැම තැනකදීම තියෙනවා. එහෙනම් අධික කාමාශාවන්ගෙන් යුක්ත ගතිය තිරිසන් සතුන්ගේ වැඩි. එතකොට ඔය රූපවාහිනියෙන් හෝ වෙනත් තැන් තැන් වලට ගිහිලා උත්සව සම්දර්ශන ආදී සීමාව ඉක්මවා ඒ දේවල් වල යෙදෙන අයට අධික කාම හැඟීම් පහළ වෙනවා. අධික කාම හැඟීම් පහළ වෙනවා. බලන්න පින්නත් මේ මේක අපි තා සත්‍යවාදීව කතා කරමු. මොකද අපි අපේ ජීවිත සකස් කරගන්න ඕන හින්දා ඇත්ත කතා කරගන්න වෙනවා. කෙනෙක් කියයි මනුස්ස ජීවිතයේ අසමතුලිත වෙන්නේ හාමුදුරනේ එහෙම කරපුවාම කියලා. නෑ නෑ එහෙම වෙන්නේ නෑ. අසමතුලිත වෙන්නේ මේවා දැනගෙන ඒවා හරියට નિවරදිව පාලනය නිකරුවොත් අසමතුලිත වෙනවා. දැකලා තියෙනවද අසමතුලිත වෙලා තියෙන ස්වභාවය සමහර කට්ටියට රූපවාහිනියෙන් අහකට ගන්න බැරුව ඉන්නවා. සමහර අයට දුරකථනයෙන් අහකට ගන්න බැරුව ඉන්නවා. එහෙනම් ඒක සමතුලිතද අසමතුලිතද? එතනයි අසමතුලිතභාවය තියෙන්නේ. නේද? මේ කියන්නේ රූප වාහිනිය දිහා බලන්නත් එපා මගේ අම්මෝ මොක මහා භයානක දෙයක් කියලා නෙවෙයි නෑ. අවශ්‍ය කල්ලි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී නේද? ඒක බැලිය යුතු තියෙනවා. ලෞකික ජීවිතේ. නමුත් ඒකට ඇබ්බැහි වීමක් සිද්ධ වුණොත් ඒකයි මේක සඳහන් කරලා තියෙන්නේ නිතර නිතර කියලා. මේ වගේ නිතර නිතර මේ උත්සව ආදියට මේ සම්දස්සන ආදියට සම්බන්ධ වීමෙන් සිද්ධ වෙන්නේ එයාට කටයුත්තක් නෙවෙයි අකටයුත්තක්මයි. මොකද අධික කෙලෙස් උපදින තත්ත්වයක් පත්වන. එහෙනම් අද අපේ අපි වැඩි දෙනෙකුට හරියට එකතු වෙලා කැම ටික කන්න වෙලාවක් නැහැ පින්නත් නැහැ. දැන් බෞද්ධ ඇත්තෝ විදිහට මේ නාටකම් ටික නවත්තන්න ඕනේ. හරිද? අපේ අපේ පවුලට අපි අපරිහානීය ධර්ම කතා කරා ඒ කතා කරන වෙලාව මම කිව්වා යම් කණ්ඩායමක් දිනු වෙන්න නම් ඒ කණ්ඩායමට අදාළ ධර්ම ටිකක් ඕනේ කියලා. පවුලේ කට්ටිය එකතු වෙන්න වහාම එකතු වෙලා ඒ පවුලට අදාළ නීති පද්ධතියක් හදාගන්න. සාකච්ඡා කරන්න. හරි පවුලේ අය එකතු වෙලා විවෘත සාකච්ඡාවෙන් අපි නීති පද්ධතියක් හදාගමු. අපි ඔක්කොටම ගැළපෙන ඉදිරි දැක්මක් ඉදිරිය වර්ධනය කරගන්න පුළුවන් නීති පද්ධතිය තුළ තියෙන්න ඕනේ අපි දවසකට එක වේලක් එක මේසයක් උඩට වෙලා ආහාර ගන්න ඕනේ. අපි ඔක්කොම දවසකට එක සැරයක් මූණට මූණ හම්බෙන්න ඕනේ. එතකොට තමයි මූණ නරක් වෙලා තිබ්බොත් තේරෙන්නේ. එහෙනම් දන්නවා මෙයාට මොකක් හරි කරදරයක් කියලා. ඒ විතරක් නෙවෙයි එකිනෙකා සාකච්ඡා කරගන්න ඕනේ. ඒ වගේ යම් යම් නීති පද්ධතියක් ඒ පවුලට අදාළ ඒ પરම්පරාවට අදාළ ඒ ගමට අදාළ නීති පද්ධතියක් සාධර්ම සහිත සාධර්ම වර්ධනය කරගන්න පුළුවන් නීති පද්ධතියක් සකස් කර ගැනීම ඉතාම වටිනවද නැද්ද? ඉතින් ඒ වගේ තැන්වලදී පුළුවන් වෙන්න ඕන අපි රූපවාහිනිය මෙන්න මේ වෙලාවට පාවිච්චි කරමු. අපි මේ වෙලාවට මේ වෙලාවට මේ වැඩ ටික කරමු. අපි මේ වෙලාවට බුදුන් වඳිමු. ඒ විදිහට ඊටාම යහපත් පෞල් පරිසරයක් අපි සකස් කරගන්න ඕනේ. ඒක මං හිතන්නේ නෑ හිතුවොත් බැරි වෙයි කියලා. පුළුවන් පුළුවන් අය කරන්න ඕන. අපි හැමදාම කියන්නේ ඕක හරියන්නේ නෑ හාමුදුරනේ කියලා හිතන්න එපා. මේක තමයි හරියන්නේ. මේක කරන්න පුළුවන්. පුළුවන් පුළුවන් අය කරනකොට අනිත් අයට ඒක ආදර්ශයක් වෙයි. ඒ ක්‍රමානුකූලව ජීවත් වෙන ගෙවල් දැක්කහම ඒ ගෙවල් වලට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ගියාම ඒකට ලොකු අදහස් පහළ වෙනවා අනිත් අයට අර ගෙදර කට්ටිය හරි පිළිවෙලයි ඒකට හැම වැඩක්ම ඊටාම ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ ඒ ගෙදර පුතා පාසල් වල ආපුවම කාමරය ඇතුළට වෙලාම ඉන්නේ නැහැ ඒ දුව ආපු ගමන් මේ විදිහට වැඩ කරන්නේ මේ විදිහට ඒකට ඒ ඒ කළ යුතු දේවල් කරන කට්ටියක් ඒ කට්ටිය අන්න ඒවා දැක්කම අන්න අයට ලොකු ආදර්ශයක් ඇති වෙනවා ඒවා අනිත් අය තමන්ගේ ජීවිතවලට එකතු කරගන්නවා අපේ ආදර්ශමත් ජීවිතයේ අපේ පින්වත්නි අන් අයට මහා මහා රුකුලක් ජීවිත සකස් කරගන්න. ඒකින්ද අපි මේ රූපවාහිනී මේ මේ අනවශ්‍ය දර්ශන වැලීමට යෑම කියන තැන අද අනවශ්‍ය දර්ශන ගෙන්වා ගැනීමක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් අපි බලන්න ඕනේ ඒ දේශනා කරලා තියෙන දේ තියෙන ඒ දේෙන් ලැබෙන ආදීනව දිහා. එතකොට බලන්න කොහෙවත් ගිය නැතුනට ගෙදරට ගෙන්නවගෙන බලන්න පුළුවන් නම් ඒකෙදි අපිට මේ නීතිය නේද අපේ ජීවිතයට යහපත උදා වෙන්න සඳහා බලා යොදා ගන්න වෙනවා නේද රූපවාහිනියෙන් මේක නිබ්බාන්දව රූපවාහිනියේ කෙලෙස් උපදවන දේවල් දර්ශනය කිරීමෙන් හෝ තමන්ගේ දුරකථනයෙන් කෙලෙස් උපදවන දේවල් තමන්ගේ ඇහැ ඉස්සරහට ගෙන්වා ගැනීමෙන් ඒ කට්ටිය ඒක අපාය මුඛයක් අධික ලෝලත්වයකට පත් වෙලා ඉන්නවා නම් කාමාදීෙහි ඒක තිරසංගත සිත් පහළ වෙන තත්යකට පත් වෙන්න පුළුවන් අපායට වැටෙන තව දුරටුවක් ඒක. හරි මේක කාරණා සහිතව තේරුම් ගන්න ඕනේ හොඳින් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ මේ තියෙන දේවල් හින්දා ඇති වෙන తত্ত্বය ගැන ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආදීනව ගැන මේ වගේ කරපු කට්ටියට පින්නත් මේ කියන්නේ නිබඳව ඒ උත්සව සම්දර්ශන ආදියට ගිය අයට හරි සිද්ධ වෙන දේ බලන්න එයාලා හැම වෙලෙම හොයනවා කියලා සඳහන් කරලා තියෙන මොනවද නැටුම් කොහෙ ඇද්දෝ හරි එයාගේ වැඩේ හොයනවා ඊළඟ නැටුම කොහෙද හරිද? ඒ විතරක් නෙවෙයි ගැයුම් කොහෙයද්ද කියලා කරනවා. හරිද? එහෙමයි. එතකොට මේ හිත වැඩ කරන්නේ නටන නැටුම් ගැයුම් කොහෙද තියෙන්නේ කියලා හැම වෙලෙම හොයන්න පටන් ගන්නවා. වැයුම් කොහෙයද්ද හැම වෙලෙම වයනේම කොහෙද කියලා හොයන්න පටන් ගන්නවා. ඊළඟට ඔය නොයේකුත් කතා ප්‍රවෘත්ති ආදී ඒ දවස්වල තිබ්බ රාමායනය වගේ ඒවා ඒ වගේ කතා රඟ දැක්වීම කොහේයද්ද කියලා හොයන්න පටන් ගන්නවා. ඔන්න බලන්න ඔය ටික කියනකොට තේරෙනවා රූප වාහිනියෙන් අපිට මොකද වෙලා තියෙන්නේ කියලා. හරිද ඊළඟට අත්තාලම් ගැසීම ඒ කියන්නේ එක එක එක එක දේවල් තියෙන්නේ මේ නර්තනයන් ඒවා කොහේ ඇද්දෝ කියලා ඊළඟට කලපිඹීම් ආදී කොහේ ඇද්ද ඒ දවස්වල තිබ්බේවා මේ නේද ඒවා කොහේ ඇද්දෝ කියලා හොය හොයා ඇවිදිනවා කියලා සඳහන් කරලා තියෙනවා හොය හොයා ඇවිදින අන්තිමට යට එහෙම තත්වයකටපත් වෙනවා හිතේ හැටි දැන් මොකද කරන්න බලන්න හැන්දාවට රූපවාහිනිය ඉස්සරහට ගිහිල්ලා ලස්සනම නැටුම් තියෙන channel එක කොහේ ඇද්දෝ <laughs> හරිද නේද? වැයුම් තියෙන channel එක කොහේ යද්දෝ කී කිය අරක ළඟින් තියාගෙන මාරු කර කර මාරු කර කර නර්තන කොහෙද තියෙන්නේ? රාමායන ආදී කතා නේද? මෙගා. ඒ දවස්වල රාමායනය දැන් නව තියෙන්නේ පැය දෙකයි. හරිද? ඒවට දාලා තියෙන නම් නේද? මම ඉතින් කියන්න හොඳ නෑනේ බණ කියන කෙනෙක් විදිහට නාමික වශයෙන් කිව්වට නම් කමක් නෑ ඔන්න ඔය. වැරද්ද වැරද්දම හින්දා නේද? ඒ නම දාපේක වැරද්දක්. රත්තරන් කියන්නේ වටින දෙයක්. නේද? එතකොට රත්තරම් පෑය දෙක කියලා කියන්න පුළුවන්ද? නේද? අපායට යන පෑය දෙකට රත්තරම් පෑය දෙක කියන්න පුළුවන්ද? ඒකට දාන්න ඕන රම් පෑය නෙවෙයි ගිනි පෑය කියලා. නේද? ගිනි උපදවන පෑය දෙකක් නේද? ඉන්දර උපදවන පෑය දෙකක්. සිත්වල ගිනි උපදවන, කෙලෙස් උපදවන. ඉතින් මේ වගේ අපි පින්නන්නේ කෙනෙක් ආය ආය මට කියයි ඔබ වහන්සේ අපේ සතුට නැති කරන්න හදන්නේ කියලා. හරිද? නෑ. ළඟට දීලා තියෙන විෂ සහිත හේරුකාණ චන්දවිම නායක ස්වාමීන් වහන්සේගේ පොතේ තිබ්බ මට ඒ දවස්වල ධර්මයේ තුලට ප්‍රවිෂ්ඨ වෙන්න එනකොට දැක්ක හිතට තදින්ම වැදුණු කාරණාවක් මම කියන්නම් මේ කාමය විෂ සහිත කේක් ගෙඩියක් වැනිය කේක් ගෙඩියක් වැනිය කියලා හරියට මතක් වුණා ඕක ඇයි මේවා ඒ කේක් ගෙඩිය දකින්නකොට හොඳයි ඒකේ රසත් හොඳයි හැබැයි කෑවොත් ගොඩාක් විඳවන්න වෙනවා ඒ වගේ ඒ මොහොතට රසයි. විස තියෙන කේක් ගෙඩිය දිහා බලාගෙන කියයි කවුරු හරි කෙනෙක් මගේ සතුට නැති කරන්න එපා. <laughs> නේද? මට මේක කණ්ඩාරින්න කියලා. නමුත් ඇත්තම කරුණාවක් තියෙන කෙනෙක් නම් මොනවා කියයිද? ඕක කණ්ඩනම් එපා. ඕක කෑවොත් එහෙම ඔයාට විඳවන්න වෙනවා කියලා. ඒ වගේ අපිට වෙන ඔක්කොම වැඩ නවත්තලා රූපවාහිනිය විතරක් නෙමෙයි පින්නන්නේ. මම දුරකථන පාවිච්චි කරන අයටත් මේ මතක් කරන්නේ මොනවද හොයන්නේ? පොඩ්ඩක් නැත්තම් අතේ හූර හූර හූර හූර මොනවද හොයන්නේ? නැටුම් කොහෙයක්ද? වැයුම් කොහෙයක්ද? කතා කොහෙයක්ද? අනුන්ගේ දේවල් කොහෙයක්ද? කියලා එහෙම හොයන මානසිකත්වය උදා කරගන්න එපා කියලා නේද මේ කියලා තියෙන්නේ. නේද? මේ කියලා තියෙන්නේ උත්සව සම්දර්ශන බලන්නට යෑම කියන එකේ තේරුම ඒවා එතකොට ඇතිවන මානසික தত্ত্বය තමයි නටන අය කොහෙද ඉන්නේ වායන අය කොහෙද ඉන්නේ ගායන අය කොහෙද ඉන්නේ නේද කතා කියන අය කොහෙද ඉන්නේ ඒ සම්දර්ශන කොහෙද තියෙන්නේ කියලා ඉවරක් නැතුව ඒ සිත් පහළ වෙන්නේ එතකොට ප්‍රමාදීමයි. එයාලට ඒව නැතුව ඉන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ ඒ වගේ හිර වෙච්ච තැනකට වැටෙනවා අපි. එහෙනම් අද සමහර අය දුරකථන වලට හිර වෙලා, සමහර අය රූපවාහිනිය වලට හිර වෙලා. මම දන්නා ඉන්නවා පැය 24 රූපවාහිනිය. ඒ කියන්නේ ඇහැරුණාද ඉන්නේ රූපවාහිනිය ළඟ. හරිද? නිවාඩු දවසක් හම්බුණාද ඉන්නේ රූපවාහිනිය ළඟ. ඒ විතරක් නෙවෙයි අද අපේ නිදහස් චින්තනයට ලොකු බාධාවක් වෙලා. නිදහසේ තමන්ගේ ජීවිතය ගැන හිතන්න හම්බෙන්නේ වැඩ කරලා වැඩ කරලා චුට්ටක් නිදහසක් හම්බෙච්ච වෙලාවට නේද? වැඩ කරලා වැඩ කරලා චුට්ටක් නිදහසක් හම්බෙනකොටම අපේ අය මොකද කරන්නේ? ෆෝන් එක අතට ගත්තා හොයන්න පටන් ගන්නවා. ඒක කල්පනා කරන්න වෙලාවක් නැහැ. හරිද? සමහර සමහර කූට මිනිසුන්ට සමහර සමහර අයට පින්නත් මේක හරි හොඳ තෝතැන්නක් වෙලා. ඒ ඒ අයට එක එක තැන් තැන් වල එක එක දේවල් කරගන්න ලොකු ලාභයක් බවට මේකපත් වෙලා. ඇයි ලාභයක් බවටපත් වෙලා තියෙන්නේ? මේ ඇයි ඉතින් මිනිස්සුන්ට හිතන්න වෙලාවක් නැහැ නේද? ඒකින්ද. ඉතින් අපි ඔක්කොම රවට්ටනවා මේ හැමෝම එකතු වෙලා. ඒකින්ද අපි අපේ ජීවිත නිවැරදි කරගන්න ඕනේ. එහෙනම් අද දවසේ පැවරුම කියලායි ධර්ම දේශනාව ඉවර කරන්න ඕනේ. දැන් gedara තියෙනවා එහෙනම් මේකට අදාළ දේවල් වගේ. කොහෙවත් යන්නේ නැහැ නම් තමයි නේද සමහර දරුවෝ ගැන සමහර දෙමව්පිය හිතාගෙන ඉන්නවා හරි හොඳයි කාමරෙන් එළියට යන්නේ නැහැ යාළුවොත් එක්ක කොහෙවත් යන්නේ නැහැ ගේ ඇතුළටම වෙලා ඉන්නවා කියලා හැබැයි බලනකොට එයා ගේ ඇතුළේ නම් ලෝකෙටම ගිහිල්ලා හරිද අන්තිමට ගොඩාක් නරක වෙලා තමයි පස්ස බලන්නේ ඉතින් ඒකින්ද අපි හොඳට බලන්ද මගේ ජීවිතය තුළ මේ වගේ අබ්බැහිවීම් තියනවාද මේවා තිරසන් ජීවිතය ඇති වෙන්න අපාය මුඛ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා එහෙනම් මම අඩුම ගානේ කොච්චර වයසට ගියත් කමන්නේ මම රූපවාහිනියට අබ්බැහියක් තියෙනවා නම් ඊළඟට මම ඔය කියපු කාරණා තුනක් අද අපි කතා කරා ප්‍රධාන වශයෙන් ඉතිරි කාරණා ටික ඊළඟ දවසේ සාකච්ඡා කරනවා අනිද්දා දවසේ. ඒතකොට මේ කාරණා තුනට අදාළව මගේ ජීවිතේ මත්තැනට හෝ ඒ වගේම අපි කතා කරේ නොකල්හි වීදි සංචාරය කියන රස්ති අදුක ගහ ඉන්න ගතිය හෝ ගෙවල් ගානේ ඇවිදින ගතිය හෝ ඊළඟට මේ රූපවාහිනියේ හෝ ඒක එක ඒවට අබ්බැහි වීම තියනවාද ඒවා මාව අපායට ඇදලා දාන අපාය දොරටු විවර කරලා දෙන දේවල් ඒවා තියෙනවා නම් මේ සතිය මොකද කරන්න ඕන අපි දැන් ওই ඉස්සෙල්ලා සතිවල කියපු දේවල් අනුව දැන් භාවනාවේ යෙදෙනවා ඒ වගේ දේවල් කරනවා ඒ අතර වාරේ මේ දේවල් තියෙනවා නම් ඒවා නවත්වා ගන්න වැඩපිළිවෙල සකස් කරන්න ඒකට කරන්න ඕනේ ආදීනව මෙනෙහි කිරීම ආදීනව මෙනෙහි කිරීම නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ ඉතින් එහෙමනම් අද දවසේ අපි බොහෝ කාරණාවන් සාකච්ඡා කරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න එකතු කරගන්නකොට අපිට ලොකු ලාභයක් සිද්ධ වෙනවා. එවැනි ප්‍රබල ධර්ම කරුණු අපේ ජීවිතවලට එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.